වෙනවා. මේ ස්වභාවයෙන් මට පොඩ්ඩක් එතන සිහියට හොඳට අහු වෙනවා. විසිරලා කියලා පොඩි විසිරලා යන්නේ නේ. ඒක හම්මෙලි ස්වභාවයක් වගේ එහෙම දැනීමක් ඇති වෙනවා. මොකද විසිරලා කියලා එහෙම ලොකුට අරමුණු සිතුවිලි වලට පිට යන්නේ නේ. කෙලස් කියලා එහෙම දැනෙන්නේ නැහැ. මෙනෙහි කරන්නේ මෙනෙහි වීමක් දැන් ඉබේ වගේ මෙනෙහි වීම සිද්ධ වෙනවා. ඊට අරමුණකට වෙන අහු වුණා තැනකදී හිතලා කරනවා නෙවෙයි ඉගෙම සිද්ධ වෙනක මම උපවාස කරලා කල්වත් හැදෙන්න එහෙම මෙතන මෙනෙහි වෙන්න දෙයක්වත් නැහැ එහෙම කඩු ආරිනාස් කියන්නේ මේ ස්වභාවය ආයි කියන්නේ මේ ඒ කියන්නේ මේ අරමුණේ කෙටි කියන අරමුණේ දැන් අරනස දැන් සිත් මිදුණු කන මිදුණු බවක් දන්නවා සිහිතව වෙනවා ඉතින් නැත්නම් ඒ අරමුණ ඉබේම මෙනෙහි වෙනවා මේ ඒක තුලින් මිදුණු මිදෙනවා නම් ඒකක් ගන්නව නැත්නම් ඉතනක් දැනෙනවනේ හරි මාංශ. එහෙමත් නැතුව සමහර අවස්ථාවලදී දැන් ඉතන යක්මලේ මිත් කියන්නේ ඉතින් විසිරලා කියලා විසිරලා කියන්න තරම් යන්නේ නැහැ. දැන් කෙලස් ලොකුට දැනෙන අපේ කම්මේ ස්වභාවයක් එක්කලා ඒ අරමුණු සිට වෙලා පවතිනා වගේ ස්වභාවයක් මොකක්ද? ඒක ඒක ආයෙත් පැහැදිලි කරගන්න මම ඔබ නේ අර අනිත් වෙලාවට හරි මිදිච්ච ස්වභාවය හොඳට දැනෙනවනේ ආරින්වාංශ. හරි මිදිච්ච ස්වභාවය හොඳට තියෙනවා. අතන ඒ නියුණු අර සිහිය තියෙන නිසා අර විනි ගැනීමක් නැති වුණාට කලබල ස්වභාවයක් දෙයතන දැනෙනවා. ඒක මෙහෙණින් වහන්සේටම ආවේනේ. එහෙමයි. ඒක හැමෝටම වෙන එකක් වෙන්න බෑ. ඒ කියන්නේ මෙහෙණින් වහන්සේගෙම ඒ ඔය අරමුණේ සාමාන්‍ය මේක ඇවිල්ලා හැම අරමුණකම එහෙම දෙයක් නෙමෙයිනේ. මේක ඇවිල්ලා මේ එතන එතන බැරි දෙයක් මේ කියන්නේ මේ අත්දැක ගන්න ආරම්භ විතරයි මාතෘකාවෙන් මෙහෙම අප දැන් දැක ගන්න ආරම්භුත් අදීම එහෙමයි සදා මෙහිනාසක තියෙන්නේ අර නන්දි රාගය කියන එකනේ දැන් ඔතන අර උද්දීපනය කියන එක උද්දීපති කියන එක අර රූපාතිකවව රූපාති කියන තැන අපිට එනවනේ නන්දි රාගයේ මේ ආයතන වල දැනෙන උද්දීපනය අඩු වෙනවනේ. කාන්ති රාගය තියෙනවනේ. එහෙමයි. මේකේ තියෙනවනේ යාරූපේ නන්දී කියන එක. ඒක එනේන ආරම්මණයෙන් රූපාරම්මණයෙන් රූපේ කියන්නේ. තම අරමුණ තම නන්දිමය ස්වභාවයේ විරාගී ස්වභාවයට එනවනේ. එතකොට එනවනේ දස ඥානවල එනවනේ නිබ්බිදානු ස්වභාවයක්. ඒ ස්වභාවය තුළ ඔය හරයක් නැති උද්දීපන කියන ස්වභාවය එනවනේ. එහෙමයි. හරයක් නැති ස්වභාවයක් එනවනේ. අර විරාගී ස්වභාවයක් වෙන නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති කියන ගමන සංකාර උපේක්ෂා ඥානෙ පැත්තටනේ මේ යන්නේ සියල්ලම මිදුණු ස්වභාවයක්නේ. ආත්ම ස්වභාවයක්නේ මේ තාපැත්තකින් ගිලිහිලා යන්නේ. එහෙමයි. ඒතර ආත්ම ස්වභාවයක් කියන්නේ දෙයක් වගේ දැනෙන ස්වභාවයක්නේ. එහෙමයි. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර වල දෙයක් වගේ බැස ගන්න ස්වභාවයක් නැති වෙනවනේ. එහෙමයි. එතකොට දෙයක් දෙයක් වගේ එන ගතිය අඩු වෙලා ගිහිල්ලා අර සාන්ත ස්වභාවයකට ඔක මතුවෙන්නේ. නමුත් අර ඉන් දැනෙන්නේ අර හැමදාම තිබුණු අර උද්දීපන ස්වභාවයේ දිය විචිනය. ඒක තමයි අර අර දසදානවල පෙන්වන්නේ අර විද්‍යාන ඥානය කියන එක. ඒක දැනෙනවා සතු වෙන එක. ඒක මිදෙනවා සම්පතා ඥානෙත් එක්කම තියෙනවා නිබ්බිදාන ඥානෙත් ඒක හැබැයි අවස්ථාවano වෙනස් වෙනවා හැබැයි. කෙනාගේ අවස්ථාවනුවත් ධර්මය තුල තියෙන දර්ශන විසුද්ධිය ස්වභාවෙත් ඒකට බලපාන. කෙනෙක් ඒක දර්ශනය තුල දැක්කොත් මේක දියුණුවක් කියලා. දියුණුව කියන සංඥාවෙන් ගත්තොත් ඒක තමයි මාර්ගය තුල දියුණුව කියන සංඥාවෙන් ඒක ආවොත් ඒකේ ඔය නීරස ස්වභාවයේ ඔය ඔය නිකම් මුකුත් එහෙම නිකන් අර වටිනාකමක් නොදැනෙන ඒ ස්වභාවයේ දියුණුවක් කියන අදහසින් එක මතු වුණොත් අභ්‍යන්තර සංඥාව මතු වුණොත් ඒක තුළ ඒ ඒ අර අර අර අර අර නිබ්බිදාවේ ස්වභාවයේ ඒක දැන ඒක ඒක ඇත්තටම ඒ ස්වභාවයෙන් අර කලකිරෙන ස්වභාවයක් නැති වෙනවා. එහෙමයි කලකිරෙන ස්වභාවයක් තියෙන්නේ මේක අර පටිසංකාර ඥාන එනවනේ සක සංකාවත් ඒත් එක්කම එනවනේ. ඔකනම් ඒක හරියට විශ්ලේෂණය නැත්නම් දාර්ශනික කිසිදු දුන්නේ නැත්නම් ඒක සක කරනවා. අපි අතුලාන්තේ එනවා සංඥාව. අතකාරියාව ඇති වුණොත් ඒකට අර ඔක රූප පෙරලන පැත්තට එනවා. එහෙමයි. ඒක හැබැයි ඒක ඉන්නේ නැහැ දර්ශන හොඳට පිරිසුදු වෙනවා. එතකොට අසාධාරණගත දර්ශනයේ ධර්මයේ තුල මෙහෙවැනි ස්වභාවයක් මතුවෙන්නේ ඒ මේ තියෙන අපි අර දෙයක් කියලා මේ සබහා දහමේම නිර්ණායකයක් නේ ආත්ම කතාවක් නෙමෙයි. එතකොට සබහා දහමේම තියෙනවා කියන දැනීම දියවිගෙන යන තරයි. එහෙමයි ආරිනාන්ත. ඒක කියන සංඥාවට මතු වුණොත් ඒක ධර්මයේ දැකලා ඒක තුල එන්නේ අර කලකිරීම ස්වභාවයේ යටපත් වෙලා ඒකට එනවා තව අර අර සංඛාර උපේක්ෂා ඥාණයට ඕනි කරන උත්තේජය එනවා. නැත්නම් එතන සිර වීමකට ලක් වෙනවා. නැත්නම් එතන කල්පනා කරන්න ගන්නවා. ඒ කියන්නේ මානසිකාරය වෙන්න ගන්නවා. ඊට පස්සේ අර ඕක පෙරලෙන්න ඉඳ තියෙනවා. ආයි පොත් බල බල තව තව දේවල් කරන්න කියනවා. එහෙම සිතනාර සිහියට දැන් මේක දැනෙන නිසා මට දැනෙන එක බලගන්නලා යන්නේ නැහැ. නමුත් අර මේක මොකද්ද කියන සිතුවිල්ල එතන පහළ වුණානේ. ඔව්. අන්න එතන තමයි මෙතන පොඩ්ඩක් මට එතන අහන්න ඕනිකම තිබ්බේ ඔබ වහන්සේ. කතා කරනකොට හරි දැන් අපි අපි දැන් දැන් මෙන්නන්සේ අපි ඔක්කොම ධර්ම මාර්ගය තුළ අර අර අවබෝධයක් ඇතිවනේ මේ සතිකාව සිද්ධ වෙන්නේ අධ්‍යාත්මික. එතකොට ඒකෙන් එක දෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රාගේ වටිනාකම අන්න එතන තියෙනවා. ඔය මාර්ගයේ ආරිනාන්ත ඒක මට හොඳටම දැනෙන්නේ මම මාස පහක් ඔබ වහන්සේ කතා නොකර ඉඳලා ඊළඟට WhatsApp group එකකින් ආයෙ කතා කරානේ. එතකොට ආරිනාන්ත අර මට අවදිය දෙයක් කරගන්න එපා කියලා තිබ්බේක මම දැන් දැයින දේ ආසාම මේක හරි ගිහින් නැතුව වෙන්න තිකර මම එහෙම හිත හිත එහෙම හිත හිත මේ මට වැළුවා මිසක් අර ඔබට කතා කරේ නෑනේ. ඒ කතා කතා කරාට පස්සේ මට දැනෙන්න ගත්ත ඊටත් වඩා විදිහට මේක අර පුළුල් විදිහ දැනෙන බවක් අර සියුම් තැන් පවා ඊට පස්සේ පේන්න පටන් ගන්න ස්වභාවය. ඒක තමයි ඇත්ත ඇත්තම මේ දැන් මේක වහන්සේට කතා කරාට පස්සේ දැන් මට හරියට පැහැදිලි වෙන්නේ. ඔව් ඒක තමයි. ඒ කියන්නේ මාර්ගයේ ගොඩක් නැති නිසා මේවා කතිකාවට සමාජයට තාම අවදි වෙලා නැති නිසා මේකේ වටිනාකම ගොඩක් වැඩි මාර්ගය නේද? විශේෂයෙන්ම ගැඹුරු කාරණා කතා කරන්න ඕනේ කියලා අපි කියන්නේ. එහෙම යාරින්නස මං ඉතින් සමත් කුදී ඉර වෙනවා කියන්නේ කී දෙනෙක් ඉර වෙනවද මොකද මේකේ ඒ පණිවිඩය ගන්න ඉන්න ආයත පහ ලැබෙන්නේ නැහැ ඒක නිසා ඒක නිසාම කියන්නේ සතුටක් වෙන්න කතා කරන්න මේ ගැඹුරු සංගල කියන දේවල් දිරවුනොත් අර මාර්ගඵලයේ කියලා දැන් රැවටිලා ඉන්න අය වගේ නිකන් අනවශ්‍ය දේවල් වලට යනවා එතකොට අපරාධය මේ රහත් භාවය පවා අවභාවිතා වෙනවා අර අධ්‍යාත්මික දියුණු ස්වභාවය පවා අවභාවිතාවට ලක් වෙනවා ඔය හිර වෙලා කාටුව රැවටිලා අවසානයේ තමන්ට විශාල හගතියක් වෙනවා. ඒකෙන් මුළු මේ ආධ්‍යාත්මික දියුණුවක් ගොඩක් නැහැ ටික දෙනයි. ඒ අය පවා එතකොට ආධ්‍යාත්මිකව මේ මතුවෙන්න තියෙන එකට තව බාධාවක් වෙනවා. එහෙමයි ධර්ම කතිකාවත ගොඩක් වැදගත්. එහෙමයි ඒක නබෝහන්සේ පැහැදිලි කරලා ඇත්තටම අපිට බාහිර යන්නේ නැත්නම් හදාගන්න බාහිර කියලා අපි එතනින් මිදෙනකොට ආරින්හන්සට අපිට හම්බෙන සිස්ටම් එකක් කියන තැන විතරයි නැත්තම් ඒක සංකාර ලෝකෙ වෙනමම තියෙනවා හදපු සංකාර එහෙමයි ආරින්හන්ස ඊට පස්සේ කියන ඔය එක වචන එහෙමයි ආර ඊට පස්සේ කෙලිම වැටෙන යන අපි සිත සිතේ දෙයක් නැහැ කියන තැන එතනින්ම මතුවෙන්න ගන්නවා එහෙමයි අය වාසේ පැහැදිලි කරනවානේ මේ අපි කියන්නේ තියෙන ලෝකෙක අපි ඉපදුනේත් නැහැ ලෝකෙ ඉඳලා නැරෙත් නැහැ කියලා ඒ වචනේ එතනින් ආරෙන් සම්පූර්ණ සනාථ වෙනවා එහෙමයි. වාක්‍යර බුදු සමයම තමයි. එහෙමයි හරිනාස. දෙයක් දැනෙන්නේ නැහැ. එහෙමයි. ඇත්තටම ආවසරි ස්වභාවයෙන් මතුණාට පස්සේ අපිට හිතෙනවානේ දැන් අර දැන් වාක්‍ය හරිත දේශනා තුළ හොතටම දැන් වාදකයන් සමහරු රහත් වෙලා කියලා මේ කරනවා. එතකොට හිතෙනවානේ ආ මොනාට නැහැ කියලා. අනුකාලකර පරිස්සද්ධාන පස්සේ පිරිසිදු වෙනවා කියන තැනක් එක ගන්නකොට උපවාසක දේශනාවලට සත්‍යතාවය අරින්නහස විකල්ප පුදුමාකාර දේශනාවක් කරන්න කියලා දැනෙනවා එතකොට. තමයි ඇත්තටම නිර්මලත්වයකට හේතු වෙන්නේ. පිළිසුදුවම මාර්ගයට දැක්කේ. මුල කටයුතු කිරීම ඒ තුල ලබන අත්දැකීම. හැමෝටම වල දායාදයක් කරනවා. පුජ්‍යල භාවයක් අත්වමත් හම්බ වෙන්නේ නැහැ මාර්ගය. කිසිම ඒකම අපිට දැනෙන්නවත් නැහැ. ආයි මේ කෙනෙක් පුජ්‍යලේ සහත් වෙච්ච එහෙම කතාවක් ඇත්තෙත් නෑ. ආත්ම කතාවක් අපිට දැනෙන්නේ නෑ. ඒක අපිට තියෙන යුතුයකමක් විතරයි, සබහදහමක් විතරයි අපේ යුතුයකම අපි කරා ඉතන. එහෙම යාරි නාසික දැනෙන හොඳටම. ඔබ වහන්සේගේ නිර්මල ස්වභාවය එක්කම දැනෙනවා හරිනම්. ඒ කියන්නේ ඒවා වචනේ මන් දන්නේ මට හිතන වෙලාවකට සමාවෙන්න ආරින්හස මට එහෙම කියන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක හොවා දැකීමක්වත් වන්නනාති හඳුනයාරින් හස නමුත් මේ සමාජයට මෙවැනි සත්‍ය දහමක් තියෙන බව දැනෙන්න ඕනේ. දැනෙන්න ඕනේ අරින්න හස. ඉතින් සමහර දේශනා දැන් ඔබ වහන්සේ දැන් දේශනා හරහා දැන් ළඟදී මේ පොඩි ස්වාමීන් වහන්සේ නමගේ දේශනා වගේ දානවෙන් තර මේ පොතෙන්මයි දැනුම අරන් කියනවා. ඒකෝල හිතනවා මේ තරම් සත්‍යයක් තියේදී ඇයි මේ අය මේ එහෙම හිතනවා කතාවක් අල්ලගැනීමක් කියලා මනසිකාරයක් වෙනවා. අපි එන්නේ ඉතෝත් ඒකත් වෙලා තමයි මේක දෙන්නේ අර මාසිකනේ. ඒ තරමට උපවාසකේ ධර්මයේ කුලින් බර බාහිරය සත්‍යත් නොවන විදිහට පිටසුරට යන්න මුලදී ඇවිද වෙලා තියෙනවා. මේකන ඉදී දැක්කත් මේ දෙක අතර සංසන්දනයක් වත් අපි බාහිර ඇත්තලානේ කොහොමද දකින්න කියන දැක් මනසිකාරය දෙවිස්මයි අර මේක දකින්නේ. කියන්නේ තරම් සත්‍ය කිසිදු නිර්මල මාර්ගයේ තියෙනවා. හරි ඒක ඇයෙන්නේ මේ ප්‍රත්‍යක්ෂතාවියත් එක්ක. ඔබතුමිය මේ අත්තරම කතා කරන්න ආවේ. ඒකට හේතුව තමයි මොකද මේ ගැඹුරුතෙන් කතා කරන අය අඩුයි. එහෙමයි ආරෙන්න. අත්දැකීම් තියන අය ඕනි කතා කරන්න. මම දැන් අර බැලුවා මේ දේශනාම් ගහක් මෙතන ඉන්නේ. ඒ සමහර තැන් වල ස්මාර්ට් වාක්‍ය අලමරිඥාන දැක්වි. පක්කේ මේ නාට්‍ය නම් දැකලාදී කියනවා ඒ සමායි උත්තරනසක අහන්න නැතුව මේක විස්තර ගන්න බෑ. කියන්නේ ඒකනල සමායික අසමායික සමාජය කියන වචන කරනවා. ඔව්. අලුත් මම කියන සොයනේ තුමාට රහත් වෙලා කියන කියන සම්පූර්ණ ස්වභාවයක් නැති පත්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ කළ විමසනවානේ. ඔව්. එහෙනම් ඔතන තෝරා මාතින් කරන්නේ මේකනද ගන්න කියන්නේ. ඒකනද සැකයක් කියන්නේ බලුවට ආරින්නාට ඒක විසඳෙන්නේ. <laughs> නෑ උතන ඉතත්දී අපිට ආස්තරයක් හැමතිස්සම දැනෙන තරක් තියෙනවා. මේ උතන තව ටිකක් ආයෙමත් අපි පැහැදිලි කරන්න ඕනේ. කියන්නේ අර සවිතක්ක සවිචාර සමාධියයි අවිතක්ක විචාර සමාධියයි ඒත් එක අතර තියෙනවා නිස්පීතික සමාධියක්. ඔය ඕකත් අපි කරන්න ඕනේ ගොඩක්. ඒ වගේම තව උතන තියෙනවා අර සාමාන්‍ය අපි කතා කරන ලෞකික සමාධි කියලා ඔය විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. නමුත් මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන සමාධි ස්වභාවයම තමයි මේ සිතේ නියමිතව තියෙන්නේ. ඒක ලෝකෝත්තර භූමියේ තියෙනවා. ඒක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මොකද මේ ලෝකෝත්තර භූමියේ මේ සිතේ නිවීමේ ස්වභාවය මේ ස්වභාවයමයි සංඥාව අරුත්කම වෙන ස්වභාවය තුළ තියෙන්නේ. ඒක ප්‍රායෝගික අත්දැකීමෙන් තමයි කෙනෙකුට මතුවේ. කවදාවත් මේක හිතලා කියන්නත් බෑ. හිතුවොත් ඕක තේරුම් ගන්නත් බෑ. හැබැයි ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ස්වභාවයේ ප්‍රීති සමාධිමය ස්වභාවයක් ලෝකෝත්තර භූමියෙත් තියෙනවා. සුඛ සමාධිමය ස්වභාවයක් ලෝකෝත්තර භූමියෙත් තියෙනවා. ඒ ස්වභාවයේ එනවා අර නිෂ්ප්‍රීතික ස්වභාවය. ඒක අතර තියෙනවා මෙතන ඒතකොට මොකක්ද මේ කියන්නේ කියලා ටිකක් වෙලා අරගෙන හිමීට පැහැදිලි කරන්න ඕන කාරණා ටිකක් තියෙනවා. සමාධිමය ස්වභාව ලෝකෝත් විදර්ශනා සමාධිමය ස්වභාව ගොඩක් අයට වැටහෙන්නේ මොකද ලෞකික සමාධිමය ගොඩක් අය හිතන්නේ එතනින්මයි. බොජ්ජංග වුණත් හිතන්නේ ලෞකික අර බොජ්ජංග ගැනමයි. නමුත් මේක හිතන්නේ මේ මෙතන බොජ්ජංග අර අන්තොට පිරිවැඩිනොත් බොජ්ජංග වඩනවා ස්වාමීනි කියලා කියනකොට බුදුන් වහන්සේට බුදුන් වහන්සේ කියන අන්තොට පිරිවැඩියන් වඩන බොජ්ජංග ඉදබික්ඛය බික්ඛු මේ ශාසනයේ බොජ්ජංග නෙමෙයි මහණෙනි කියලා. අන්න එතකොට බොජ්ජංග බොජ්ජංග සප්ත බොජ්ජංග දයන් වදාමි කියනකොට 14ක් බවට පත් වෙනවා. ඔව් ඒ තරම් තාම ගැඹුරු තරක් ඒ. මේ ධර්මයේ තුල තියෙනවා මේ වගේ සුද්ධ කළ තිබිය යුතුයි හෙට උපදින දරුවෙකුට හරි අවශ්‍ය වෙනවා කියලා අපි කියන්නේ. ඒක නිසා අපි කළ යුතුයි කියන්නේ. මම කියන ගානේ නෑ. කියන්නේ නෑ. අපිට තේරෙනවා මේ කියන වෙන්න කවුරු කියනයි නෑ. කියන සමහරකට තාම හිතලවත් නෑ. සමහරට අපි කියන්නේ හිතන දේවල් සමහරට තම කවුරුත් හිතන්නේවත්. ඒ තරම්ම මේ ගැන අවබෝධයක් නැතුව ප්‍රායෝගිකව දැනෙන්නේ නැතුව ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව කෙනෙකුට ඒ සකස් වෙන්නේ ඒ ඉදිරිපත් කරන්න සකස් වෙන්නේ ඒක මේ ඒකෝනේ ව්‍යාජව ගන්නත් බෑ ස්වභාවයට මතු වෙලා ඇවිල්ලා ඒ ස්වභාවයෙන්ම මතු වෙන්නත් ඕන යුග පෙරලියක ආශ්චර්ය වෙයි ස්වභාවයේ මතුවීම ඒ ස්වභාවයේ මතුවීම ස්වභාවයෙන් ගත්තොත් කරන්න දෙයක් නැහැ පුජේ ස්වභාවයෙන් ගන්න එපා කියලා මම කියන්නේ. එපා මොකද මේ ධර්ම අවබෝධ වුණාම දෙන්නේ හම්බ වෙන්නේත් නැහැ. එහෙම අවබෝධ වුණාම සත්පුජ්‍යල ස්වභාවයේ ගිලිහි යනකොටම එතන කෙනෙක් පුජ්‍යලෙක් ඇති වෙනකොටම කවුද? කෙනෙක් නැහැ. කෙනෙක් විතර දැන් තව කෙනෙක් අවබෝධ වුණා නම් එතරම් සත්‍ය පුජ්‍යලෙ නැහැ. ඒක රහතන් වහන්සේ රහතන් වහන්සේ නැහැ කියලා කියනවා. හොඳයි. මෙන්න තායි මම කතා කරමු තමයි. ඒක හොඳයි හොඳයි ආරින්න අසරයි කෙරුවන් සර්ණයි ආරින්න කෙරුවන්